පහුගිය ආණ්ඩු සමයේ විශේෂයෙන් යාල ජාතික වනෝද්‍යානයේ අන්තරස ප්‍රදේශයට පරිබාහිරව හෝටල් ඉදිකිරීම් කරලා තියෙනවා කොහොමනම් මේ ඉදිකිරීම් දිගින් දිගටම දිගින් දිගටම අපි මතු කිරීම කරා පහුගිය රසවානුව තුළම නීති විරෝධී ඉදිකිරීම් කියලා නමුත් ඒ නීති විරෝධී කියන කාරණය නොතකා පහුගිය ජන පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝලබාලයන් සහ ඔහුගේ නෑදෑයන්ට අවශ්‍ය පරිදි හෝටල් ඉදිකිරීම් යාල ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව සිදු කර කරලා තියෙනවා. එතකොට මේ සිදු කිරීම විශේෂයෙන්ම නීති විරෝධී හින්දා පරිසර අමාත්‍යවරයා විදිහට ගරු මෛත්‍රී පරිසරසේන මහත්මයා මේකට මැදිහත් වෙලා ඒ ඉදි කරපු ඉදිකිරීම සියල්ල රජයට පවරාගත යුතු වෙනවා. රජයට පවරාගෙන ඒක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම කළ යුතු වෙනවා. කොහොමුණත් තව වෙනකන් එම නීති විරෝධී ඉදිකිරීම් කරපු අයට දඬුවම් දෙන්න පරිසර අමාත්‍යවරයා විදිහට රජයේ විදිහට කටයුතු කරලා නැහැ.